වස්ස සතං දීවේ අපස්සං උදයව්‍යං ඒකාහං ජීවිතං සීයෝ පස්සතෝ උදවෛව්‍යං තීති ශ්‍රද්ධා බුද්ධ සම්පන්න වාසනාවන්ත පින්වතුනි ශාන්තිනායකයන් වහන්සේගේ මේ ශාසනය තුල ප්‍රතිපදා දෙකක් වහන්සේ ගිනහර දක්වලා තියෙනවා. එකක් අඤ්ඤා ලාභෝ පනිසා අඤ්ඤා නිබ්බාන ගාමිනී. වහන්සේ විසින් දේශිත මේ සද්ධර්මය භවයේ සඳහා සුගතිගාමී වීමටත් උපකාරී කරගන්න පුළුවන් මේ සදාවත් අයට. ඊළඟ පැත්ත තමයි නිර්වාණගාමී ප්‍රතිපදාව. ඉතින් මේ බුද්ධිමත් බෞද්ධයා විසින් මේ දෙකෙන් එකක් තෝරගත යුතුයි අපි විසින් තෝරාගත යුතු වන්නේ ආර්ය ශ්‍රාවකයා වශයෙන් නිවන් මාර්ගයයි. ඉතින් මේ නිවන් මාර්ගයේදී උන්වහන්සේ පැහැදිලි කරලා දෙන්නා වූ ප්‍රතිපදාව තමයි ප්‍රතිපත්තිමය පූජාව. ඒකට දැන් ඔය මතක් කරේ අඤ්ඤා ලාභූපනිසා අඤ්ඤා නිබ්බාන ගාමිනී නිවන් මාර්ගය එකක් අනිත් එක සසර ගමනට සුගතිගාමී වීම සඳහා තවත් ප්‍රතිපදාවකුත් තියෙනවා ඒකත් මාර්ගය. ඒකම තමයි දේශනාවේ සඳහන් වෙන්නේ ආමිෂ පූජා ප්‍රතිපත්ති පූජා කියලා. ඉතින් බෞද්ධයන් වශයෙන් තෝරාගත යුතු එකම දේ මොකද්ද? මෙන්න මේ ප්‍රතිපත්ති පූජාවෙන් නිවන් මාර්ගය හිලිපිලි කර ගැනීම. එනිසා උන්වහන්සේකින් දේශනා කළා වූ බොහෝ සූත්‍ර තියෙනවා. ඒ සූත්‍ර අතර අතිශ්‍රේෂ්ඨම සූත්‍ර ධර්මයක් තමයි මහා සතිපට්ඨාන සූත්‍රය. ඒකදී මේ දේශනාවෙන් සඳහන් වෙනවා චත්තාරෝ සතිපට්ඨාන කියලා වචනයක්. සතර සතිපට්ඨානය. ඒකායනෝ අයම් භික්ඛවේ මග්ගෝ සත්තානං විසුද්ධියා ශෝක පරිද්දවානං සමතික්කමාය දුක්ඛස්ස අධිගමාය නිබ්බානස්ස සච්චි කිරියාය යදිදං චත්තාරෝ සතිපට්ඨාන ඒකායනෝ අයම් වික්ඛවේ මග්ගෝ සත්තානං විසුද්ධියා ශෝක පරිද්දවාන සමතික්කමාය දුක්ඛ දෝමනස්සානං අත්තං ගමාය ඥායස්ස අධිගමාය නිබ්බානස්ස සච්චි කිරියාය යදිදං චත්තාරෝ සතිපට්ඨාන කායાનපස්සනා වේදනානපස්සනා චිත්තානපස්සනා ධම්මානපස්සනා ඒතර මේ සතර සතිපට්ඨාන තමයි සත්‍විස් බෝධිපාශක ධර්මවල මුලින්ම සඳහන් වෙන්නේ. ඒ බෝධිපාශක ධර්ම කියන්නේ පින් තුනේ මේ නිවන් මාර්ගයේ හිපිහිර කෙර ගැනීම සඳහා ආදි ශ්‍රාවකයා වැඩි යුතු ප්‍රතිපදාවක්. විශේෂ ධාරාවක්. මුලින්ම තියෙන්නේ බෝධිපාශක ධර්මවල සතර සතිපට්ඨානෙ. සතර ඉද්ධිපාද, සතර සම්‍යක්ප්‍රදාන, පංච ඉන්ද්‍රිය, පංච බල, සප්ත බුද්ධංග ආරෂ්ඨාග මාර්ගය. එතකොට ඔය ලෝකෝත්තර නිවන් සුවය ලබා ගැනීම සඳහා ප්‍රතිපදාවක් උන්වහන්සේ අනුදැන වදාළා. කිසිම ශාසනයක මේ බෝධිපාක්ෂි ධර්ම දකින්න බෑ. එහෙනම් බුද්ධෝත්පාද කාලයක සම්බුදු කෙනෙක් තමයි මේ කාරණා අපිට පිළිපෙහෙල් කළ දෙන්නේ. අනාදිමත් සංසාර භවයක සැරිසරන්නා වූ මේ සත්‍යයට සසර දුකින් අත මිදීම සඳහා වැඩි යුතු ප්‍රතිපදාවකින් සංවාසයක අනුගමන වදාලා තියෙන්නේ. එහෙනම් මේ ප්‍රතිපදාවේ අපි අද සාකච්ඡා කරන්නේ චිත්තාන පස්සනාවට සම්බන්ධව. විශේෂයෙන් අපි තේරුම් ගත යුත්තේ අපි දේශනාවලදී බොහෝ විට මතක් කරලා තියෙනවා මේ සත්‍ය සම්බන්ධයෙන් උන්වහන්සේ පැහැදිලි කරන්නේ මේ සත්‍ය පුද්ගලයා කියලා අපි නම් කොට දාගෙන තියෙන මේ සම්මුති ලෝකයේ විවහාර කරන්නා වූ මේ ජීවිත පැවැත්ම සත්‍ය පුද්ගලයා මම අපි ඔබ අම්මා තාත්තා නෑදෑයන් වශයෙන් ඒ වගේ නොඑක් නොඑක් විදිහට එක එකනාගේ නඩරුව තමාගේ ජීවිතයට සම්බන්ධ වෙලා තියෙන හැටියට ඒ අයගේ නම්කුත් දාලා අපි මේ සමාජගත වෙලා ජීවිත ප්‍රවත්මක් පවත්නවා. ඉතින් මේ ජීවිත ප්‍රවත්ම ඊට කියන්නේ සම්මුතිය කියලා. ඊට කියන්නේ සම්මුතිය සම්මුතිය කියලා කියන්නේ පනවා පනවා ගත්තා උදයක්. එතකොට මේ ශාසනයේ ප්‍රතිපදාවේදී උන්වහන්සේ දේශනා කළ තියෙන මේ පරමාර්ථ සත්‍ය කියලා තව එකක්. ඉතින් ප්‍රත්‍යඥ ලෝකේ ජීවත් වෙන අය මේ සම්මුතිය පදනම් කරන් තමයි ඒගොල්ලෝ ඒ ජීවිත හතාවක් ගොඩනගාගෙන යන්නේ. මේක ආදීනව දැක්කා වූ ලෝක ධර්මයන් අත්හැරීමේ කැමැත්තක් ආර්ය ශ්‍රාවකයා ඊටහා ගියා වූ දෙයක්. සාන්තුනන් වහන්සේ පෙන්වා දාලා ආනික තමයි ලෝකෝත්තර පැත්ත. ඒකට සම්මුති සත්‍ය, පරමාර්ථ සත්‍ය කියලා දෙකක් තියෙනවා. සම්මුති සත්‍ය කියන එක පින්තුනේ ඉන්ද්‍රයන්ටයි සම්බන්ධ වෙන්නේ. මේ ඇස, කන, නාසය, දිව, කය, මන කියනා වූ ආයතන වලට සම්බන්ධ කරලා අපි ජීවිත ප්‍රවත්නව පවත්වන අපිව තමයි පරිහරණය කරන්නේ. නමුත් මේ ලෝකෝත්තර පැත්ත ඉතින් කියන්නේ පරමාර්ථ සත්‍ය ඉන්ද්‍රයන්ට සම්බන්ධ කරලා දකින්න බෑ එහි ඇත්ත. ඒ නිසා බුදුහාම දේශනා කරන්නේ යදා ප්‍රඥාය පස්සති. එතකොට ප්‍රඥාවෙම තමයි මේ ලෝකෝත්තර ධර්මයන් අපි අවබෝධ කරගත යුත්තේ. ඒ නිසා බුදුහාමුදුරු දේශනා කළ තියෙනවා සීල සමාධි ප්‍රඥා කියලා ත්‍රිශික්ෂාවක්. ඒකට ප්‍රඥා කියලා වචනයක් කියලා තියෙනවා සත්‍ය අවබෝධ කරගන්න පුළුවන් වෙන්නේ ප්‍රඥාවෙන් පමණයි. එහෙනම් අපි ඉන්ද්‍රයන් සම්බන්ධ වෙලා ඒ දකින්න බලන අසුරු කරන පරිහරණය කරන දේවල් පැහැදිලිවම දේශනා සඳහන් වෙන්නේ එතන තියෙන අවිද්‍යාව. එතනදී විද්‍යාව කියලා දකින්න බෑ. අනුභෝධියමත් ඒවාට අගයක් දීලා ලාභ පාඩු මත ඒවා ලං කරගෙන අපි ජීවිත පැවැත්මක් පවත්වනවා. නමුත් මේ ජීවිත පැවැත්ම පැවැත්වීමේදී අපිට ඒවා පරිහරණය කරන්න වෙනවා. මොකද මේ කය කියන එක පවත්වාගෙන ආයතු වෙන්නේ. ඒවා හැබැයි පවත්වා ගත්තට ඒවා ලං කරගත්තට ඒ වගේ ආදීනව දැකලා තමයි අපි ඒවා ටිකින් ටික ටිකින් ටික අතහරිනවා. ටිකින් ටික අතහරිනවා. ඒක අතහරින කියන්නේ ඡාගෝ, පටිනිස්සග්ගෝ, මුක්ති අනාලය කියලා දේශනා කරලා තියෙන එකයි. ඉතින් මේ ධර්මතාවයේ දෙනකොට අර ඉන්ද්‍රිය ධර්මයේ වැඩෙනකොට ටිකින් ටික මේ ලෝක ධර්මයන් අතහැරීමේ කැමැත්ත මේ පින්තුන්ට ඇති වෙනවා. අපි ඉස්සල්ලානේ පරිසරය ගැන අපි කරන කළ යුතු දේ ගැන පොඩ්ඩක් මතක් කරේ එකයි ලෝකය කියලා ලෝකය කියන එක තමයි අපි දැන් මෙතෙන්දී අවබෝධයට ගන්න ඕන. දැන් අපි යන්නේ මේ පරමාර්ථ ධර්ම. දැන් මේ පිටුතුන් අහලා තියෙනවා ওই පරමාර්ථ සත්‍ය දේශනා කරනකොට චිත්ත, චෛසික, රූප නිබ්බාන කියලා සබහා ධර්ම හතරක් ගැන බුදුහාම දේශනා කළා කියනවා. ඉතින් ඒවා අපිට ප්‍රඥාවෙන් මිසක් සාමාන්‍ය ඉන්ද්‍රයන්ට සම්බන්ධ කරලා සත්‍ය අවබෝධ කරගන්න බෑ. ඒ නිසා තමයි යදා පඤ්ඤායි පස්සති කියලා දේශනා කරේ. ඒ නිසා දැන් අපි කතා කරන දේවලුත් මේ චිත්තචෛසික රූප නිබ්බාන කියන ධර්මතාවයන්ගේ ක්‍රියාකාරීත්වය ඒවා ඉතින් ඔගොල්ලෝ මේ විදසුන් නුවණින් දකින්න ඕන. විදර්ශනා ප්‍රත්‍යාර තමයි ඒවා සම්බන්ධ කරගන්න වෙන්නේ. අද දේශනාවේදී මම මාතෘකා කරගත්තා යෝ වේ වස්ස සතං ජීවේ අපස්සං උද්‍යව්‍යං ඒකාහං ජීවිතං සේයෝ පස්සතු උද්‍යව්‍යං බොහොම වැදගත් ධාතා රත්නයක් ඒකේ සාමාන්‍ය සරල අදහස තියෙන්නේ යෝ වේ වස්ස සතං ජීවේ යමේ මේ ලෝකෙහි අවුරුදු 100ක් ජීවත් වෙනවා අවුරුදු 100ක් ජීවත් වෙනවා හැබැයි මේ ජීවත් වුණා වූ ඒ පුද්ගලයා දකින්නේ නැහිලු උදේ වය අපස්සං උදේව්‍යං උදේ වය කියන්නේ පින්වත්නි උදේ කියන්නේ හට ගැනීම වය කියන්නේ නැතිවීම ඇතිවීම හා නැතිවීම තුරුමේ ඇතිවීම නැතිවීම කියන වචන දෙකට තනි වචනයක් තියෙනවා ඒකට කියන්නේ අනිත්‍යයි කියලා ඔය උද්‍යව්‍ය කියන වචනයට සාමාන්‍යයෙන් ඇති වෙනවා නැති වෙනවා කියලා තමයි සරල අදහස වශයෙන් ඉස්ලාම අපිට අදහසක් වශයෙන් ගන්න තියෙන්නේ. නමුත් මෙතනදී තේරුම් ගන්න මේ ඇත්ත කිව්වොත් නැත්ත කිව්වත් එතෙන්දී අස්ති නැස්ති කියලා පනවන්න විදිහක් නැහැ. මොකද ඇති බව වහා විනාශ වෙනවා නැති බවත් වහා විනාශ වෙනවා. ඒ නිසා මේ දෙකටම සූසු වචන තමයි අනිත්‍ය. මොකද බුද්ධයන්වන්සේ දේශනා කරන එතනදී මහණෙනි මේ ඇත කිව්වත් පෙරදී නැත කිව්වත් පෙරදී පණවන විදිහක්ම නැහැ. මොකද අට්ඨීටි ඒකෝ අන්තෝ නත්ථීටි ඒකෝ අන්තෝ. අන්ත දෙක. ඇති කිව්වත් අන්තයට යනවා. නැති කිව්වත් අන්තයට යනවා. උභෝ ගම්මා මජ්ක්‍ධිමා පටිපදා සතාගතෝ ධම්මං දේශේති. මහණෙනි මම මේ දෙකටම නුගොස් මැදුම් පිළිවෙතින් මදහත්ව ධර්මය දේශනා කරනවා. ඒකට කියන්නේ අනිත්‍යානුදර්ශනය කියලා. අනිත්‍ය දේශනා කරන තැන ඒකයි. ඒතකොට මේ ලෝකයේ තියෙන එකම ඇත්ත මොකද්ද? අනිත්‍ය කියන වචනය. දැන් බොහෝ විට අපිට මේ දේශනාවලදීත් මතක් අහන්න පුළුවන් වෙනවා ඔය අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා වචන තුනක් තියෙනවානේ. හැබැයි මේ වචන තුන පින්වතුනි එකම ඡේදයකට සම්බන්ධලා තියෙන පාට තුනක් වචන තුනක්. තනි තනියම මේ වචනවල තේරුම් ගන්න අපහසුයි. යද නිච්ඡං තං දුක්ඛං යං දුක්ඛං තදනත්තා. ඔහොමයි ඔය දේශනා පාඩේ සඳහන් වෙන්නේ. යද නිච්ඡං තං දුක්ඛං යමක් දුක බව ඇති වෙන්නේ කුමක්සද අනිත්‍ය නිසා නිකම්ම දුකයි කියන්න බෑ ඒකට හේතුවක් තියෙනපයි ඒකට හේතුව මොකද අනිත්‍යතාවය යද නිච්ඡං තං දුක්ඛං එතකොට යම් දුක්ඛං සදනත්තා එතකොට අනිත්‍යයි දුකයි කියන ධර්මතාවය දෙකම නිසා තමයි අනාත්මයි කියලා ගන්න වෙන්නේ එහෙනම් මේ වචන තුනම එකට පරිබද්ධ වෙලා තියෙන එක දේශනාවක තියෙනා වූ දේශනා පාඩයක්. පොඩි උදාහරණයක් වශයෙන් ගත්තොත් දැන් සාමාන්‍යයෙන් අපි ඔය සිංහල භාෂාව එහෙම ඉගෙන ගන්න කාලේදී මම ගමනක් යමි. අම්මා බත් උයයි. ඒකට දැන් එතන තියෙන මොකද්ද? සම්පූර්ණ වාක්‍යයක්. සරල අදහසක් ගන්න පුළුවන්, පරිපූර්ණ අදහසක් ගන්න පුළුවන්. එතකොට ඒ වචන තුන වෙන වෙනම කිව්වොත් එහෙම පරිපූර්ණ අදහසක් ඉන්නේ නැහැ. අම්මා කිව්වත් එන්නේත් නැහැ. බත් වෙනම කිව්වා දැම්මොත් එන්නේත් නැහැ. උයයි කියලා කිව්වම්මත් එන්නේ නැහැ. හැබැයි ඒ වචන තුනම එකට පරිවර්ත කරලා කතෘ කර්ම ක්‍රියා කියන වචන තුනම එකතු තමයි යම් කිසි අදහසක් අපිට ගන්න පුළුවන් වෙන්නේ. ආන් ඒ වගේ කියලා හිතනද මේ අනිත්‍යයි දුකයි අනාත්මයි කියන වචන තුනම එකම පාඨයකට සම්බන්ධ කරගත්තොත් තමයි බුදුපියාණන් වහන්සේ අපිට දුන්නා වූ ලෝකෝත්තර ධර්මතාවයේ පැහැදිලිව නිරෝල්ව අවබෝධ කරගන්න පුළුවන් වෙන්නේ. යද නිච්ඡං සං දුක්ඛං යං දුක්ඛං සදනත්තා. යමක් අනිත්‍ය නිසා තමයි දුක ඒ අනිත්‍යයි දුකයි නිසා තමයි අනාත්මයි කියලා දේශනාවේ සඳහන් වෙන්නේ. ඉතින් මේ අපි හොඳට තේරුම් ගන්න ඕන මේ ඔකට කියන්නේ ධර්ම විවරණය කියන එක මූල ස්වභාවය ඉදප්පච්චේතා යථා භූත ඥාන දර්ශනය. ඒකල කියන්නේ මූල ගැන පැහැදිලි නිරුබුල් අවබෝධය ඇති කරගන්න ඕනේ. ඒ නිසා බුදු පියාණන් වහන්සේගේ දේශනාවට කියනවා ඒ දේශනාවල්දී පැහැදිලි කරනවා හරියටම වචන මට දෙන්නේ නැහැ. කොහොමත් ඒ දේශනාව සඳහන් වෙනවා විභජ්‍යවාදී. ඔන්න වචනය. මොකද වචනය? විභජ්‍යවාදී. විභජ්‍ය භාග්‍ය කියලා කියන්නේ පින්තුනේ කඩලා බෙදලා වින් කරලා පෙන්වනවා කියන එක. එහෙනම් ධර්ම වේරණයේදී යම් යම් චිත්තන් වල ඔය වචන ප්‍රකාශ වෙන දුන් පිටකේම අපි ඒව හොඳට පැහැදිලිව නිරෝල්ව අර්ථකථනය කරගත්තොත් අපි යන ගමනට බොහොම පහසුවෙන් ඒ निराකරණය කරගන්න පුළුවන් වෙනවා. මෙතනදි මම මේ කියුවේ උදයව්වේ කියන වචනය උදය කියන්නේ හට ගැනීම වය කියන්නේ නැතිවීම. ඒතකොට යම් කිසි කෙනෙක් අවුරුදු 100ක් ජීවත් වෙනවා මේ උද්‍යවයේ දකින්නේ නැතුව අපස්සම්. ඒතර අපස්සම් කියලා කියන්නේ නොදක එයා ජීවත් වෙනවා අවුරුදු 100ක්. ඒතකොට උද්‍යවයේ කියලා දකින්නේ කියලා කියන්නේ අනිත්‍ය දකින්නේ නැහැ කියන එකයි. එහෙනම් එයා දැකලා තියෙන්නේ මෙච්චර කාලයක්ම නිට්ටයයි සපයි ආත්මය. මේකට හේතුව මොකද? විද්‍යාව දකින්න නැත්නම් අවිද්‍යාව දැකලා තියෙන්නේ. අන්ධකාරය දකින්න නැත්නම් තියෙන්නේ ආලෝකය. ඒ විදිහට ගන්න වෙනවා. එහෙනම් විද්‍යාව දැකලා නැත්නම් එයා දැකලා තියෙන මොකද්ද? අවිද්‍යාව තුළ තමයි ජීවත් වෙලා තියෙන්නේ. උදයව විය දකින්නේ නැහැ කියලා කියන්නේ අනිත්‍ය දැකෙන්නේ නැතුව එයා කොච්චර කාලයක් ජීවත් වෙලා තියෙනවද? අවුරුදු 100ක්. හැබැයි ඒ ජීවිතය ශ්‍රේෂ්ඨ නැහැ කියලා තමයි උන්වහන්සේ දේශනා කරන්නේ. මොකද යම් කිසි කෙනෙක් මේ ලෝක ධර්මයන්ගේ යථාර්ථය තේරුම් ගන්නේ නැතුව නිත්‍යයි සුඛයි ආත්මයි කියලා යම් කිසි දෙයක් සම්බන්ධ මේ ලෝක ධර්මයන්ගේ යථාර්ථය නොදක්නා නිසා ඒ අනිත්‍යයි සපයි ආත්මයි කියලා ගන්නකොට මොකද වෙන්නේ? මමත් පැනවෙනවා, සංහාවට යනවා, කර්මවලට යනවා. ආනිසා තමයි අවිද්‍යා පත්‍ය සංඛාරා කියලා දේශනා කළේ උගයි. එතකොට සංඛාර කියන්නේ සසර ගමනට අවශ්‍ය කරන කර්ම ශක්තිය. එතකොට කර්ම ශක්තිය ඇති වෙන කුමනසාද? අවිද්‍යාව නිසානේ. අවිද්‍යාව කියන්නේ මොකද්ද? මිත්‍යයි සපයි ආත්මයි කියන අනෝබෝධය මත ගත්තා වූ වැරදි දෘෂ්ටිය අනුබෝධය මත ගත්තා වූ වැරදි අවබෝධය හේවත් දෘෂ්ටිය. ඉතින් ඒක හරි අමාරු හදාගන්න ඒ නිසා ලෝකයේට ශාන්තිනායකයන් වහන්සේ කෙනෙක් පහළනට පස්සේ මේ ලෝක ධර්මයන්ගේ යථාර්ථය වහන්සේ පැහැදිලි කරනවා. සත්‍ය අවබෝධ කරගැනීමේදී පැහැදිලි නිරෝධ මාර්ගය වහන්සේ දේශනා කරනවා. ඒ තමයි සම්මා සම්බුද්ධ දේශනාව කියලා කියන්නේ. ඊළඟට ඒකාන් ජීවිතංශයෝ පස්සතු උදයව්‍යා. අනිත් ධාතා පද දෙකේ තේරුම මොකද්ද? එක මොහොතක් යම් කිසි කෙනෙක් ජීවත් වෙනවා නම් උදයව්වේ වඩාගෙන. ඒ කියලා කියන්නේ අනිත්‍යාන දර්ශනයෙන් ජීවත් වෙනවා නම් අර අවුරුදු සීට වැඩි මේ මොහොත ශ්‍රේෂ්ඨයි. එතකොට උදයව්වේ වඩනවා කියන්නේ මොකද එතන? අනිත්‍යාන දර්ශනය. එතකොට අනිත්‍ය දකින්නේ යම් කිසි කෙනෙක් ජීවත් වෙනවා නම් එයාට භව නිරෝධය. ඒවත් විසංකාර තත්වයට හිත දියුණු වෙනවා. විසංඛාර ගතං චිත්තං සංඥානං කයමද්දකාසී උපනේ. මේ තේරුම් ගන්න ඕන බොහොම පැහැදිලි වුණාට මේ දේශනා පාඩ දේශනා කරලා තියෙනවා අනුබුද්ධිමත් අය විනේ සංදස්සේ තබ්බානි සුත්තේ ඕතානි තබ්බානි විනේ හා සසන් දෙනවද සූත්‍රහ ගැලපෙනවද කියලා බලලා තේරුම් ගත්තොත් ඊටා පහසෙන් මේ ධර්ම මාර්ගයට අපිට පුරුෂ වෙලා මේ සංසාර දුක නැති කරගෙන සෝවාන් සකුද්දාගාමි අනාගාමි අරහත් ඵලයට සමවැදිලා මේ භව නිරෝධය කරගන්න අපිට හැකියාව තියෙනවා. ඊළඟ ගාථාරත්නි සරල පෙදුව මේ පිනෝතර මතක් කරා. දැන් ඊට පස්සේ මේකේ තියෙන විශේෂිත කාරණේ මොකද? උද්‍යාවය. උද්‍යාවය කියලා කියන්නේ අනිත්‍යානු දර්ශනය. දැන් මේ අපි කතා කරන්නේ පින්වත්නි මේ පරමාර්ථ ධර්මය. පරමාර්ථ ධර්ම විශේෂයෙන් සතර සතිපට්ඨාන තියෙන චිත්තාන් පස්සනාවේ කායන් පස්සනා, වේදනාන් පස්සනා, චිත්තාන් පස්සනා, ධම්මාන් පස්සනා. මේ චිත්තානුපස්සනාව සම්බන්ධ තමයි දේශනා මතක් කරගෙන යන්නේ. දැන් අපි විටින් විට විටින් විට ධර්ම දේශනාවලදී කියනවා මේ සෝවාන් ඵලලාභිත්වය සඳහා යම් කිසි ආර්ය ශ්‍රාවකෙක් ආර්ය ශ්‍රාවකෙක් විතරම සෝතාපට්ටි අංග වඩන්න ඕන කියලා. ඒ සෝතාපට්ටි අංග මොනවාද? බුද්ධය අවිච්ඡප්පසාද, ධම්මය අවිච්ඡප්පසාද, සංඝය අවිච්ඡප්පසාද, අරියකාන්ත සීලය. එතකොට මේ මේක තමයි සෝතාපට්ටි අංග කියලා කියන්නේ. ඉතින් මේ සෝතාපට්ටි අංග වඩනකොට පළවෙනි තියෙන බුද්ධිය වෙච්ච ප්‍රසාදේනේ. ඕනම ඒ ගුණ ධර්ම වඩනකොට මේ හතර නිත්‍යකින් වැඩෙනවා මේ අර බෝධිපාක්ෂ ධර්ම මම මේ පිටුතුර මතක් කරානේ ඒ බෝධිපාක්ෂ ධර්ම වඩනකොට මේ සෝතාපට්ඨියංග හතරක් වැඩෙනවා බුද්ධිය කියලා කියන්නේ මොකද්ද අවබෝධය ඒක හැම පැතිකඩකටම විශාසනය වුණා වූ ඊ타මත්ම ශ්‍රේෂ්ඨ වචනයක් බුද්ධය කියන්නේ අවබෝධය එතකොට කුමක් ගැන අවබෝධයද ලෝකය ගැන අවබෝධය. ස්නාංශේ පැහැදිලි කරනවා බෝධි මුච්චති චතුසු ආර්ය සත්‍ය ඥානං කියලා වචනයක්. මොකද චතුරාර්ය සත්‍ය අවබෝධය තමයි බුද්ධ කියලා කියන්නේ. ඒ සත්‍ය පරෝපදේශ රහිතව සංඥාඥාණයෙන් ඒ සත්‍ය හතර අවබෝධ කරගත්තා උත්තමයන් වහන්සේට කියනවා සම්මා සම්බුද්ධය කියලා. ඔය අබුද්ධෝත්පාද කාලෙදී ඒ සත්‍ය හතර අවබෝධ කරගත්තා උත්තරමද කියන පච්චේක බුද්ධය කියලා. මේ බුදු ශාසනයක් තියෙන කාලයක ඒ ආර්යයන් වහන්සේලා ඇසුරු මිශ්‍ර කරගෙන සත්පුරුෂ සංසේවය, සද්ධර්ම ශ්‍රවණය, ගෝණසෝ මානසිකාරය, ධම්මාංගම් ප්‍රතිපත්ති කියනා වූ ඔය මහා ප්‍රඥාව ලබා ගැනීමේ ක්‍රමෝපායන් වලට අනුගතව යම්කිසි ආර්ය ශ්‍රාවකෙක් ධර්මයේ අහගෙන සුණාත ධාරයට චරාත්‍ය කියන ක්‍රමයට ධර්මයේ ප්‍රතිපදාව පිළිලා අරහත් ඵලයට සමවැදීමේ හැකියාව ඇති කරගත්තොත් ඒ උත්තරමන්ට කියනවා ශ්‍රාවක බුද්ධය කියලා. අරහන්ත බුද්ධ කියන්නේ තේමයි. අද ලෝකයේ මෙන්න මේ අරහන්ත බුද්ධ සත්‍යයට පත් වුණා වූ උත්තරම ලෝකේ පහළලා සිටිනවා. එහෙනම් ඒ උත්තරම වහන්සේ ලෝකෙට පහළලා සිටිනවා නම් සෝවාන් පලස්ත්‍යක්, සබුද්ධාගාමි පලස්ත්‍යක්, අනාගාමි පලස්ත්‍යක් මේ ලෝකේ වැඩෙනවා. ආනේ හතර දෙනා වහන්සේ මණ්ඩල ලෝකේ පහළ වෙලා සිටිනවා. ඉතින් මේ ප්‍රතිපදාව ආදි මාර්ගයේ ලෝකෝත්තර පැත්ත දියුණු කරගන්න උන්වහන්සේලා අසුර කරන්න කියලා උන්වහන්සේ සාන්තිනායකයන් වහන්සේ අපිට අනුදැන වදාලා තියෙනවා. දැන් කතා කරන යන්නේ බුද්ධය කියන වචනය බුද්ධය කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධයයි. ඒතර මේ චතුරාර්ය සත්‍ය අවබෝධය කුමක් පදනම් කරගෙනද අවබෝධයට ගන්නේ? උන්වහන්සේ පැහැදිලි කරනවා ඉමස්මෙන් ඒ ව්‍යාමත්තේ කලෙවරේ සසඤ්ඤිනිස්ස මනකේ ලෝකංච පඤ්ඤපේමි මේ බඹයක් පමණ සිතක් හයක් ඇති ජීවිත ප්‍රවත්ම තමයි බුදු පියාණන් වහන්සේ ලෝකය කියලා පනවා වදාරන්නේ එතකොට මේ ලෝකයේ පදනම් කරන තමයි අර හතරක් දකින්න පුළුවන් වෙන්නේ දුක්ඛංච පඤ්ඤපේමි දුක්ඛ සමුදයංච පඤ්ඤපේමි දුක්ඛ නිරෝධංච පඤ්ඤපේමි දුක්ඛ නිරෝධ ගාමිනියයි ප්‍රතිපදාය පඤ්ඤපේමි ඔන්න ජීවිත පැවැත්මේවත් සිතක් හයක් දෙක එකතු කරන තමයි මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නේ එතෙන්දී අපි විශේෂයෙන් ওই කොටස් දෙක ගැන කතා කරනකොට මේ ලෝකය ගැන කතා කරනකොට ජීවිත පැවැත්ම කොටස් දෙකකට බෙදෙනවා එකක් කය අනිත් එක සිත එතකොට කය ගැන වෙනම භාවනාවක් තියෙනවා. ඒ කියන්නේ කායානුපස්සනාව. එතකොට කායානුපස්සනාවෙන් ඒ භාවනාව වඩනකොට මේ ලෝකේ පළවෙනි කොටසේ යථාර්ථය තේරුම් ගන්න පුළුවන්. පළවෙනි කොටස තේරෙන්න තියෙන කොටස මොකද්ද? කය. කායනුපස්සනාවදලා ඒ යථාර්ථය තේරුම් ගන්න ඒක ප්‍රතික්ෂේප කිරීමක් අතහැරීමක් ආදීනව දැකලා ආදීනව දැකලා ප්‍රතික්ෂේප කිරීමක් අතහැරීමක් කරන්න පුළුවන් වෙනවා ඒ කායනුපස්සනාවේ වඩන්නේ. ඊළඟ ධර්මචාරය තමයි පිනොත්නේ මේ ලෝකේ ක්‍රියාකාරීත්වය. ක්‍රියාකාරීත්වය කියන්නේ සිත තුළ. ඒතර කයර කිසිම දෙයක් කරන්න බෑ. මේ ලෝකේ ක්‍රියාකාරීත්වයක් තියෙනවා. ඒකට ඒ ක්‍රියාකාරීත්වය තියෙන කොතනද සිත තුළ. ආන්ගේ සිත තමයි භවයට යන්නේ. අපි සාමාන්‍යයෙන් නැවත උපත ගැන කතා කරනවානේ දේශනා සඳහන් වෙන විදිහට. එහෙනම් මේ කය අසුර කරගෙන මේ කය අසුර කරගෙන යම් කිසි කාල සීමාවක් සිතක් කියලා දෙකක් විද්‍යමාන වුණා නම් ඒ සිත තමයි මේකෙන් අයින් වෙන්නේ. එතෙන් දුන්නාංශයේ දේශනා කරන ඒ ධර්මතාවයත් චුද්ධෝ අපේත විඥානෝ නිරත්තංව කලින්දරන් කියලා. එතකොට මේ කයෙන් විඥාන සත්‍ය පහ වුණාම මොකද වෙන්නේ? මේ කය කෙලින් කටින් තියාගන්න බෑ. සුභම් දර කැල්ලක් හා සමානව බිමට වැටෙනවා. එහෙනම් භවයට යන්නේ මොකද්ද? විඥාන ශක්තිය. දැන් අපි තේරුම් කරගත්තා මේ ලෝක විදූ කියන ගුණය ලෝකේ කියන්නේ සිතයි කයයි දෙක එකතුව. මෙන්න මේ ඒකෙන් අපිට විශේෂයෙන් දැනගත යුත්තේ කොහොමද සංසාර ගමනට සංසාර ගමන සඳහා ගමන් කරන්නා වූ සිත කොහොමද සකස් වෙන්නේ කියලා තේරුම් ගන්න අපිට අවශ්‍ය වෙන්නේ. එතකොට මේ ලෝකය කියන්නේ කොටස් දෙකකට බෙදුවා එකක් සිත සහ කය ඒක තවත් කොටස් විදිහට බෙදනවා ශවිඥානික අවිඥානික කියලා. ශවිඥානික අවිඥානික. තව වචනක් තියෙනවා සචේතනික අචේතනික කියලා. එතකොට සචේතනිකත්වය එවත් විඥාන ශක්තිය සකස් වුණොත් තමයි මේ කය වැඩ කරන්නේ. එතකොට විඥාන ශක්තිය සකස් වෙන ස්ථාන හයක් තියෙනවා. ඇස, කන, නාසය, දිව, කය, මන. ඇස, කන, නාසය, දිව, කය, මන. එතකොට ඔය හය ස්වභාව ධර්ම හයක්. ඔන්න හොඳට තේරුම් ගන්න ඕන මේ සතා පුද්ගලයා මම කියලා දාලා තියෙන මේ ජීවිත ප්‍රවැත්ම පින්තුනේ ස්වභාව ධර්මයක්. සාමාන්‍යයෙන් අපිට සරල වශයෙන් ඔබ තේරුම් ගන්නකොට මේක විශ්වයේ ඇත්තා වූ ග්‍රහයයි. ඇත්ත වශයෙන් කියනවා ග්‍රහ වස්තුවක් කියලා තමයි ගන්න වෙන්නේ. ඒකෝනේ මේ භෞතික ලෝකයක් තුල අපි ජීවත් වෙනවා. ඒ හැම දෙයක්ම භෞතික වස්තුවක්. මේ ලෝකයේ තුල පරිහරණය කරන දේවල් ඔක්කොම භෞතික වස්තු මොකද භූතෝ හතර දෙනෙක් නේ හැම දෙයක්ම ඒ භෞතික දේවල් භෞතික මෙවනම් මෙන්න මේ ස්වභාව ශක්ති හතරට සම්බන්ධයි මොනවා ස්වභාව ශක්ති පඨවි ආකෝ තේජෝ වායෝ එතකොට ඒ වගේ භෞතික දෙයක් තමයි මේ භෞතික කය එතකොට මේ භෞතික කය තියෙනවා තවත් රූප 6ක් ඒකට කියන්නේ අභ්‍යන්තර රූප අර 32ට අමතරව ඇස කන, නාසය, දිව, කය, මන. ඒ ඔක්කොම රූප. ඒක රූපය කියනකොට මේ පින්වත්තු එකපාරට මතක් වෙන ධාතු හතරක් කියලා. ඒක මේ හැම දෙයක්ම පින්වත්තුනි ස්වභාව ධර්ම. විශේෂයෙන් මේ සත්‍ය පුද්ගලයා කියන ස්වභාව ධර්මය මේ ලෝකයේ දකින්න පුළුවන් ඉන්නේ අර ප්‍රසංජ විඥානය ඇති අවස්ථාවේදී කම්මජයකින් තත්ත්වෙන් තමයි පටන් ගන්න වෙන්නේ. සත්‍ය සංසාරයේ ගිනක් දාන මොකද? කම්මං සත්‍යේ විභජති යදිදන් එනම් පංච කියලා දේශනා කරලා තියෙනවානේ. හේනෝ ප්‍රනීත කරන තන ප්‍රතිසන්ද විඥානේ ගන්නවා නම් කම්මජේ කියන தත්ත්වය තමයි පැටෙන්නේ. ඒ නිසා සත්‍ය ඉස්ලාම උත්පත්ති ලැබන අවස්ථාවේදී ඉස්ලාම යාගේ බලපෑම් තියෙන්නේ කර්මය. සංසාර ගමනේදී කරා වූ කුසල අකුසල අනුව. ඒතකොට රහතන් වහන්සේලා ප්‍රතිසන්දි ගන්නෑනේ. ප්‍රතිසන්දි ගන්න නැත්නම් මොකද? උන්වහන්සේලා කරන්නේ ඔක්කොම ක්‍රියා. ඒ නිසා ක්‍රියාසිතකට විඥාන සත්‍ය සකස් වෙන්නේ නැහැ. එතෙන්දී ක්‍රියාකාරීත්වයක් නැති නිසා භවය තීරණය වෙන්නේ නැහැ. ඒ නිසා උන්වහන්සේලා කරන ඕනම හොඳ වැඩක් ඒ හැම දෙයක්ම ක්‍රියාත්මක භාවයක් පමණයි. භවයේ සකස් වෙනා වූ තණ්හායි වසාගත්තා වූ සිටිලි එතන නැති නිසා. සාතන් වහන්සේලා කරන දේවල් ක්‍රියා, අපි කරන දේවල් කර්ම. ඒ නිසා තමයි අර අවසාන අවස්ථාවේදී මනේන්ද්‍රියට එනවා අරමුණු හතරෙන් එකක්. ආසන්න කර්ම, ආචින්න කර්ම, කටත්තා කර්ම, ගරු කර්ම. ඔය හතරෙන් එකක් මන නැමැති ඉන්ද්‍රියට ධම්ම රූප වශයෙන් එනවා. මනෝච පටිච්ච ධම්මේච උප්පජ්ජති මනෝ විඥාන. අන්න විඥාන ශක්තිය කියන ධර්මතාවය එතෙන්දී ප්‍රකට වෙනවා. අවසාන අවස්ථාවේදී හටගන්නා වූ සත්‍ය කියන්නේ විඥාන ශක්තිය. මොන විඥාන ශක්තියද? මනෝ විඥානය. මනෝ විඥානය. එතකොට මේ අවස්ථාවේදී ආනෙකට කියනවා මනෝ විඥාන කියන්නේ ධම්ම රූපයක් මනට ආවට පස්සේ සකස් වෙන සිත. ඒ කියන්නේ මෙනෙහි කරන සිත. ඒතකොට මෙනෙහි කරන්නේ මොකෙන්ද? මනෙන්. මන ඇති තන තියෙන දොර සත්‍යයක්. ඒ සත්‍යයට කියනවා මනෝ විඥාන සත්‍ය. මනෝ විඥාන සත්‍ය. ආනසාන්තිනායකයන් වහන්සේ දේශනා කරන්නේ ඔන්නේ විඥාන සත්‍ය තමයි නිත්‍ය මේ කයින් පහ වෙන්නේ. මේකෙන් නිකුත් වෙනවා. හැබැයි විඥාණයට කවදාකවත් තනියම ගමන් කරන්න බෑනේ. ඕනම විඥාන ශක්තියක් හත ගන්නවා නම් නාම රූප තියෙන්න ඕන. නාම රූප පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූපං. එතකොට නාම ධර්ම පහ තමයි පස් වේදනා සංඥා චේතනා මනසිකාරය. ඒ නාම ධර්ම පහ සකස් වෙනකොට සිතක් සකස් වෙනවා ආනෙකට කියනවා ආසන්න සිත. අවසාන අවස්ථාවේදී චුති චිත්තය කියන්නේ මොකනේ? චුති චිත්තය වශයෙන් සිතක් සකස් වෙනවා අර කරපු කීප දේවල් ධම්ම රූපයක් වශයෙන් මනට ආවා මෙනෙහි කරන සිට. එතකොට රූපය මොකද්ද? විශේෂයෙන් රූපය ධම්ම රූපේ ඉන්නේ මොකද දෙන්නේ මන. එහෙනම් භවයට යන්නේ කොහොමද? මනක් ගමන් කරන්න වෙනවා. මන නැත්තම් විඥානතිය තියෙන්න බෑ. විඥානිය යම් විතන හටගත්ත නම් නාම ධර්මයක් තියෙනවා. විඥාන සහ නාම රූප මේ තුනම තමයි ප්‍රතිසන්දි විඥානයේදී අර කල්ල රූපයට බහගන්නේ. දැන් අපි තේරුම් ගන්න ඕන ඔන්න ඔය ධර්මතාවය තමයි සත්‍යයාගේ ප්‍රසංගිය සවස් වෙන අවස්ථාවේදී ශාන්තිනායකයන් වහන්සේ අපිට දිනහැර දක්වා වදාළේ. දැන් අපි බලමු ඔය සත්‍ය කොහොමද සකස් වෙන්නේ කියලා. දැන් මෙතන විශේෂයෙන් අපි දකින්න ඕනේ සක්කාය දිට්ඨිය කියලා වචනයක් තියෙනවානේ. සක්කාය දිට්ඨිය කියන එකපාරට ගන්න බෑ. ඉතින් මේක ටිකින් ටික ටිකින් ටික මේ ධර්ම විවරණය ගැන පැහැදිලි කරගෙන ඇවිල්ලා ඒ මාතෘකාවට අපි සම්බන්ධ වෙන්න ඕනේ. දැන් සෝවාන් ඵලයේදී නැතිවෙන්නා වූ ධර්මතා තුනක් උන්වහන්සේ පැහැදිලි කරනවා. මොනවාද ධර්මතා තුන? සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලපත පරාමාස. ඉතින් මේ ධර්මතා තුන වෙන වෙනම අපිට මේ සාකච්ඡා කරන්න මේ දේශනාවේ ඉතිරියක් කරන්න බෑ. නමුත් අපි මේ සක්කාය දිට්ඨිය කියලා කියන්නේ මොකද්ද? ආත්ම දිට්ඨිය ගොරෝසු මහාවි කියලා ගන්න වෙන්නේ. සක්කාය දිට්ඨිය කියලා කියන්නේ ආත්ම දිට්ඨියේ ගොරෝසු භාවය. ඔය ආත්ම දිට්ඨිය පිළිබඳව නැති වෙන්නේ රහත් ඵලයට පත්නොත් පමණයි. එතකම්ම මේ මාන්‍ය කියන එක තියෙනවානේ මැනීම මම කියන සංඥාව එයා තුළ හොල්මන් කරනවා. ඒ නිසා මාන්‍යය නැති වුණොත් තමයි සම්පූර්ණයෙන්ම සංසාර ගමන නැතර වෙන්නේ. මාන්‍යයේ දැඩි බව තමයි ඔය සක්කා දිට්ඨිය කියලා කියන්නේ. එතකොට දැන් අපි හඳුනා ගන්න ඕන මෙතන සතේ කුද්දලෙක් නැතිව හඳුනාගත්තාම හරි. මෙතන ස්වභාව ධර්මයක් සතේ කුද්දලෙක් නැහැ කියන ගැන තේරුම් ගත්තොත් එහෙම අර මම කියන සංඥාව නැති වෙනවා. හැබැයි මානිය කියන එක නැති වෙන්නේ අරහත් ඵලයට පත් වුණාට පස්සේ. මොකද අරහත් මාර්ගස්ත පුද්ගලයා තුළ ජීව ප්‍රකට වෙන්නා වූ කෙලෙස් ධර්ම පහක් මේ පින්තුන් අහලා තියෙනවා. මොනවාද ඒ කෙලෙස් ධර්ම පහ? රූප රාග, අරූප රාග, මාන, උද්දච්ච අවිද්‍යාව. ඔය පහ තියෙනවා නම් අර තුන්වෙනියට කියවා වූ මානෙ තියෙනවානේ. මානෙ කියන කියන්නේ මැනි මනිනවා කියන එකයි. මනින්න නම් මම තාම ඉන්නවා. පොඩ්ඩක් හරි තියෙනවා නම් චුට්ටක් හරි තියෙනවා නම් මමත් ඒක තියෙනවා නම් මානි කෙනෙක් තියෙන්න ඕනනේ. මනින්නේ මම පාද කරගෙන. ඒ නිසා ඒ නිහතමානී වෙන්නේ රහත් වෙනත් පමණයි. නිහත කියන්නේ සමුච්ඡේද ප්‍රහාණය වෙන්නේ මමත්වය රහත් වෙනත් පමණයි. නිහතමානී වෙන්නේ රහත් වෙනත් පමණයි. එහෙනම් හොඳට තේරුම් ගන්න ඕනේ ඒ නිසා ඒ මානස්කාරකමේ ගොරෝසු භාවය තමයි සක්කාය දිට්ඨිය කියලා කියන්නේ. එතකොට මේ සතාපුද්ගලයා මම කියන ස්වභාව ධර්මයේ සතාපුද්ගලයා මම කියලා වැරදි අවබෝධය තියනා වූ අයට තමයි සක්කාය දිට්ඨිය වැඩි වෙන්නේ. ඒ නිසා බුදුන් වහන්සේ දේශනා කළ තියෙනවා මෙන්න මේ ධාතුන්ගේ ක්‍රියාකාරීත්වය හොඳට තේරුම් ගත්තාට තේරුම් ගත්තට පස්සේ මෙයාට මේ සතෙක් පුද්ගලෙක් මමෙක් නැති බව තේරෙනවා. ඒක විදසුණු නුවණ තමයි ඒක සම්බන්ධීකරණය කරගන්න පුළුවන් වෙන්නේ. දැන් බලන්න මේ සත්‍ය පුද්ගලයෙක් මමෙක් නැති බව තහවුරු කරගන්නේ කොහොමද කියලා. ඒ තහවුරු කරගන්න නම් අනිවාර්යයෙන්ම ඒ ධාතු වංශකාරය ගැන පැහැදිලි අවබෝධයක් විදසුණු නුවණට සම්බන්ධ කරලා දකින්න ඕනේ. විදසුණු නුවණට සම්බන්ධ කරලා දකින්න ඕනේ. දැන් අපි සාකච්ඡා කරා මෙතන මේ ජීවිත පැවැත්මක් අපි පවත්වනවානේ දැන් අත වශයෙන්ම සමාජගත වෙලා ජීවත් වෙනකොට මම මගේ කියන අදහස දෙන්න වෙනවා. ඒකට කියන්නේ සම්මුති සත්‍ය. හරි ඒකමත් නෑ සම්මුතිය තුළ එහෙම ජීවත් වෙ යුතුයි. මොකද නැත්තම් මේ සම්මුතිය නැත්තම් පරමාර්ථ කියන ධර්මතාවය අපිට තේරුම් බේරුම් කරලා විභා කරලා ඒක යථාර්ථය තේරුම් ගන්න අමාරුයි. ශාන්තිනායකයන් වහන්සේ මේ සමාජගත වෙලා ජීවත් වුණා. උන්වහන්සේ වැඩ සිටියා. සමාජ දවස්වලදී උන්වහන්සේ බොහෝ දේශනාවල් කියනවා චේතනාම් විචරේ කම්මං වදාම් කියලා දේශනා කරලා තියෙනවා. එතන පැහැදිලිව තියෙනවා අහං කියන වචනේ. මහණෙනි මම චේතනාව කර්මයකට වදාරමි. මම කියනවා මේ කියන වචනේ දර්ශනය. එතන මම කියන එක පැහැදිලිව තුන් දේශනා කියනවානේ. ඒක මේ සම්මුත සත්‍යයේදී ඒ ධර්ම ශ්‍රවණය කරන ආර්ය ශ්‍රාවකයාට යම් කිසි අවබෝධයක් දීම සඳහා ඒකට කියන්නේ සම්මුතිය. ඒකට කියන්නේ මොකද්ද? සම්මුතිය. නමුත් බුදුරජාණන් වහන්සේ අනිත්‍යයෙන් දේශනා කරලා තියෙනවා කම්මස්සකාරකෝ නැත්ති විපාකස්සක වේදකෝ සුද්ධ ධම්මා පවත්තන්ති ඒසේවං සම්මදර්ශනං මහන්නේ ක්‍රියාවක් ඇත කරන්නෙක් නැහැ විඳීමක් ඇත විඳින්නෙක් නැහැ සුද්ධ ධර්මයන්ගේ ප්‍රවර්තනයක් නිසා ඒක යහපත් මානසික තත්ත්වයක් ඇති කරන සුද්ධ ධර්මයන්ගේ ප්‍රවර්තනයේ විදසුන් වලින් දකින්න කියලා මහසු දේශනා කරලා තියෙනවා ඒ නිසා සම්මුති සත්‍යයේදී අහං කියන සත්‍යය උන්වහන්සේ දේශනා කළා තියෙනවා. පරමාර්ථයේදී අහං කියලා කෙනෙක් වෙනුම් කරන්නේ නැහැ. එන වෙනක මේ සම්මුති සත්‍යය පරමාර්ථ සත්‍ය අතර තියෙනා වෙනස අපි බුද්ධියට සම්බන්ධ කරලා තේරුම් ගත්තේ නැත්නම් අපිට බොහෝ ගැටලු සාගතයන් උදා වෙනවා. ඒ නිසා ඉස්සෙල්ලාම අපි දකිමු එනම් මේ ජීවිත පැවැත්ම දැන් අපි මේ කන බොන අඳින පළඳින මේ ආහාර පාන ආදී ගන්න මේ සමාජය තුළ ජීවත් වෙනවනේ. ඒ හැම කෙනෙක් සම්බන්ධයෙන් අපි පුද්ගල සංකල්පය කියලා තියෙනවා. පුද්ගල සංකල්පය කියන්නේ මම අපේ ඔබ මාගේ කියන සත්‍යය ඒ සමාජය තුළ ජීවත් වෙනවා. දැන් අපි බලන්න ඕනේ මෙන්න මේ සම්මුතියක් වශයෙන් ප්‍රකට කරනා වූ මේ ජීවිත පැවැත්මේ ඔය සිත සකස් වෙන්නේ කොහොමද කියලා. ඒක තේරුම් ගන්න පුළුවන් වෙනවා මේ පරමාර්ථ සත්‍යයයි හා සම්මුතිය අතර තියෙන වෙනස. මේ ඇහැ කියන එක පින්නොතින්ද අපි බලමු මේ ආයතන හයක් තියෙනවා කියලා කියන්නේ ඇස කනාසය දිව කය මන ඒවල තියෙන්නේ තියෙන ප්‍රසාද රූපේ කියලා. ඒකට කියන්නේ අභ්‍යන්තර රූපේ. මොකද ඒකට කියන්නේ අභ්‍යන්තර රූප අර 32කට අමතරව. එතකොට ඇහැ රූපයක් කන රූපයක් නාසය රූපයක් දිව රූපයක් කය රූපයක් මන රූපයක්. ඒකට කියන්නේ අභ්‍යන්තර රූප මේක ස්වභාව ධර්මයක්. දෙවි කෙනෙක් බ්‍රහ්මෙක් මාරෙක් අහේතුක අප්‍රත්‍ය සලසුන් දෙයක් නෙමෙයි බල සත්‍ය සමූහයක් තුළ ක්‍රියාකාරීත්වයක් කරනා වූ ස්වභාව ධර්මයක්. දැන් මේ ස්වභාව ධර්මයේ කියන එක ඉස්සල්ලාම අපි මනස දෙන්න ඕන. නැත්තම් හරි අපහසු විදිහට යන්න බෑනේ. ඒ නිසා මේ ස්වභාව ධර්මයේ කොහොමද මේ ස්වභාව ධර්මයේ ක්‍රියාත්මක වෙන්නේ කියලා බලන්න ඕනේ. ඔය ඇහැ කියන එක පින්වත්නි අපේ මුතු මිත්‍රෝ අපිට දීලා තියෙනා නම. ඔය කියන්නේ සම්මුතිය. එහෙනම් සම්මුතිය කියන එක අතහැරලා ගන්න ඕන පරමාර්ථ වශයෙන් පරමාර්ථ වශයෙන් කියනවනම් පඨවි ආපෝ තේජෝ වායෝ. උතුල් ධාතු අතරකට ගත්තා දැන් ඉස්ලාම සම්මුතිය කියන එක අතහැරියා පරමාර්ථ වශයෙන් මේක අපිට ධර්මානුකූල විවරණය කරන්න පුළුවන් වෙන්නේ ධාතු හතරක ක්‍රියාකාරීත්වය. එතකොට පඨවි ශක්තිය පඨවි කියන්නේ පින්වත්නි තද ස්වභාවය ගත්තා වූ ශක්තියක්. ආපෝ කියන්නේ වැగిරෙන ස්වභාවය ගත්තා වූ ශක්තිය, තේජෝ කියන්නේ හමායන ස්වභාවය ගත්තා වූ තේජෝ කියන්නේ උණුසුම් ස්වභාවය ගත්තා වූ සත්‍ය වායෝ කියන්නේ හමායන ස්වභාවය ගත්තා වූ සත්‍ය. එතකොට මේ සත්‍ය හතර ස්වභාව ධර්ම හතරක්. ස්වභාව ධර්ම හතරක්. ඒ ස්වභාව ධර්ම හතර විතරම එකටම ගොනු වෙලායි. ඒකට කුංගියක් වශයෙන් කැටියක් වශයෙන් තමයි විද්‍යමාන වෙන්නේ. ආන්නේට කියනවා රූපය කියලා. එතකොට මේ රූපයගේ ස්වභාවය විතරම විනාශ වෙනවා. මොකද හේතුව? රූප කලාපයන් සිතර වෙනස් වෙන්න හේතුව මොකද? ශක්ති හතරක්නේ. පඨවි ශක්තිය, ආපෝ ශක්තිය, තේජෝ ශක්තිය, වායු ශක්තිය. එහෙනම් යම් කිසි තැනක ශක්තියක් विद्यमान වෙනවා නම් එතන තියෙන්න ඕන චලනය කියන වචනේ ගන්න වෙනවා. චලනය කියන්නේ මොකද? ඇති වෙනවා, නැති වෙනවා. ඉතින් අර මම මුලින්ම සඳහන් කරන්නේ ඇති වෙනවා, නැති වෙනවා කියන වචන දෙකටම දෙන්න තියෙන එක වචන මොකද? අනිත්‍යයි. එහෙනම් පඨවි ධාතුවත් අනිත්‍යයි, ආපෝ ධාතුවත් අනිත්‍යයි, තේජෝ ධාතුවත් අනිත්‍යයි, වායෝ ධාතුවත් අනිත්‍යයි. දැන් එතකොට අනිත්‍ය නම් යමක් අනිත්‍ය නම් දුකයි යමක් දුක නම් අනාත්මයි. එහෙනම් මේ ධාතු හතරම ධාතු හතරේ ක්‍රියාකාරීත්වය රූපයක් අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි. දැන් ඔන්න ඔතන තමයි විදසුන් නුවණින් ඔය යථාර්ථයේ ඔබට කියන ප්‍රකෘතියේ යථාභූත ඥාන දර්ශනය මූල ස්වභාවයේ ඉදප්පච්චයතා කියන වචන වලින් අපි පෙන්වන්න කරන්නා වූ මෙන්න මේ ධාතුන්ගේ ඉස්සල්ලාම ක්‍රියාකාරීත්වය. දැන් මේ ලෝකයේ නිර්මාණලා තියෙන ස්වභාව ශක්ති හතරක් හයක් දේශනා කරලා තියෙනවානේ. අපි ඉස්සල්ලාම සාකච්ඡා කරන්නේ මේ ධාතු හතර ඉස්සල්ලාම. ඒකට කියන්නේ සතර මහා භූතය. ඊට පස්සේ විඥාන ශක්තිය වෙනම කතා කරනවා. ඊළඟ ආකාශ ශක්තිය වෙනම කතා කරනවා. ඉස්සල්ලාම අපිට කතා කරන්න වෙන්නේ ධාතු හයේ හතරෙන් හතරක්. එතකොට අර මේ ධාතුන්ගේ ක්‍රියාකාරීත්වය ස්වභාව ධර්මයක් නම් මේ ස්වභාව ධර්මයට ශක්තියයි කොහොමද වේගය නිසා ශක්තිය කොහොමද සඳ වේගය වේගය කියන්නේ ඇති වෙනවා නැති වෙනවා නි තමයි ඔය ඇතිවීම හා නැතිවීම ඇති බව හටගත් දෙයක් නැති බව හටගත් දෙයක් ඒ දෙකම ක්ෂය වෙනවා ඇතත් නැති වෙනවා නැතත් නැති වෙනවා එතකොට ඇත කියන්නේ එක නැත කියන්නේ දෙක. එතකොට ඒ දෙකම ඡේවීම තමයි දුක කියලා කියන්නේ වෙන්නේ. දු කියන්නේ දෙකක් ඛ කියන්නේ ඡේවීම. ආනෙකට කියන සංඛාර දුක්ඛතාවය කියලා. එතකොට දෙකක ඡේවීම පදනම් කරගෙන ඒ ධාතු වලට ශක්තියක් ආවා. එහෙනම් මේ ධාතුන්ගේ ස්වභාවය නිතරම ඇති වෙනව නැති වෙනව අනිත්‍යයි යමක් අනිත්‍ය නම් දුකයි යමක් දුක නම් අනාත්මයි. යද නිච්ඡං තං දුක්ඛං යං දුක්ඛං තදනත්තා කියලා දේශනා කරේ ඔන්නෝයි අවස්ථාව. ඕකට කියන පින්වත්නි ඉද්ධාපච්චේතායවත් පටිච්ච සමුප්පාදය කියලා. පරිසම්පාදය කියන්නේ ඇතිවීම නැතිවීම මූල ස්වභාවය බුදුසුන් නොවනින් අවබෝධ කර ගැනීම. එතකොට යම් කිසි එතෙන්දී දේශනා කියනවා දැන් අර මේ සංසාර ගමනේදී අපේ ධාතුන්ගේ ක්‍රියාකාරීත්වය මේ ලෝකේ ක්‍රියාකාරීත්වය නොදක්නාකම නිසා මේ හැම දෙයක්ම දැකගෙන ආවේ දැනගෙන ආවේ කුමක් කියලාද? නිට්ටයයි සත්‍යයි ආත්මයි කියලා. ආමුදුහාව දේශනා කරන්නේ උද්‍යාවිය කියලා කියන්නේ ඇතිවීම නැතිවීම හේවත් අනිත්‍ය එයා ලෝක ස්වභාවය දකින්න සෑම දෙයක්ම නැගලා තියෙන මොකද්ද? අවශ්‍යයක්ම නැගලා තියෙන්නේ නිට්ටයයි සත්‍යයි ආත්මයි කියලා. මේ ධර්ම වේරණේ තමයි මේ කිනුතුන්ට තේරුම් ගන්න ඕනේ. එහෙනම් මේ මූල ස්වභාව ලෝක ධර්මයන් හට ගැනීමේ ස්වභාව ශක්ති හයක්. ඒක කියන්නේ සුද්ධ ධර්ම. සුද්ධ ධර්ම කියේ තියෙන්නේ හයයි. පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ විඥාන. ඔන්න සුද්ධ ධර්ම ප්‍රවර්තනය වෙනවා කියලා තමයි දේශනාවේ සඳහන් වෙන්නේ. ක්‍රියාවක් ඇත කරන්නේක් නැත. නිඳීමක් ඇත නිඳින්නෙක් නැත. සුද්ධ ධම්මා පවත්තන්ති සුද්ධ ධර්ම ප්‍රවර්තනය වෙනවා. ඒ සේවං සම්මදර්ශන මේක විදසුන් යෝනින් දකින්න. සම්මස්ස තාරුකෝ නත්ති විපාකස්සිත වේදකෝ ක්‍රියාවක් ඇත කරන්නේ නැහැ මොකද වෙන්නේ නම් මේ සුද්ධ ධර්මයේවත් ස්වභාව ශක්තිය නිතරම ප්‍රවර්තනය වෙනවා ප්‍රවර්තනය වීම පදනම් කරගෙන තමයි මේ සතා පුද්ගලයා මම සා ඒ ස්වභාව ධර්මයා ඒ ගස්කොළන් පර්වත ආදී දේවලුත් ඒ සම්මුති සත්‍යයෙන් ප්‍රකට වෙන දේවත් භෞතික ඒ හැම දෙයක්ම සංකත දේවල් ඒ හැම දෙයකට මූල සත්‍යයක් තියෙනවා ඒ මූල සත්‍යය තමයි මෙන්න මේ සුද්ධ ධර්ම 6 පඨවි, ආපෝ, තේජෝ, වායෝ, ආකාශ විඤ්ඤාණ. මෙන්න මේ ශක්ති හයෙන් පරිබාහිරව කිසිම ලෝක ධාතුවේ කිසිම දෙයක් සකස් වෙලා නැහැ. ඒ තමයි බුද්ධ දේශනාව. මෙන්න මේ ධාතු මනසිකාරය ගැන හොඳට යථාවත් තේරු ගත්තොත් තමයි සක්කාය දිට්ඨිය කියනවා වූ අවිද්‍යාව නැති වෙන්නේ. එහෙනම් මෙතන සතේ පුද්ගලෙක් නැහැ, මමෙක් නැහැ. ඒ මම නැති බව දැනගන්න නම් ධාතුන්ගේ ක්‍රියාකාරීත්වය හරියට දැනගන්න ඕනේ. දැන් අපි සංසාර ගමනේදී මෙච්චර කාලයක් මේ සසර ගමනක යෙදුණානේ. මහා පොළොවේ වැලි කැට ගන්න පිණිතුනේ අපි සංසාර ගමනක යෙදුණා. මේ ශාන්තිනායකයන් වහන්සේගේ දර්ශනය තුළට අපිට කවදාකවත් එන්න හම් වෙලා නැහැ. දැන් මේ බුද්ධෝත්පාද කාලයක ඒ ශක්තිය අපිට ඇති කරගන්න පුළුවන් වෙනවා. ඒ ශක්තිය ඇති කරගන්න පුළුවන් කාල සීමාවත් අපින් දැන් ටිකින් ටික නිලිලා යන අපි කොහොම හරි මෙන්න මේ ධාතු මනසිකාරය සම්බන්ධ කරගෙන මේ ලෝකේ සකස් වෙලා තියෙන කොහොමද කියලා තේරුම් ගත්තොත් අර නිට්ටයයි සතයි ආත්මයි කියන අර ආත්ම දිට්ඨියේ ගොරෝසු භාවය නැති කරගන්න පුළුවන්. එහෙනම් අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා දකිනකොටම අර තණ්හාවක් නැති වෙනවා, මමත් නැති වෙනවා, සංකාරත් නැති වෙනවා. ඒ ඒ ටික තමයි බුදුහාමුදුරු දේශනා කළ තියෙන්නේ. එහෙනම් අපි එහෙනම් පැහැදිලි කරගන්න ඕන ඔය ඇස කියන එක එහෙනම් රූපයක්. පඨවි ආපෝ තේජෝ වායෝ. ඒක ස්වභාව ධර්මයක්. එහි තියෙන තව ස්වභාව ධර්මයක් අර කියන චක්කු ප්‍රසාද රූපේ කියලා. ඒකත් රූපයක් පඨවි ආපෝ තේජෝ වායෝ. ඒකත් එහෙනම් නිතරම කියනවා කියනවා අනිත්‍යයි දුකයි අනාත්මයි. එතකොට ඕකට එනවා මේ බාහිර ලෝකයෙන් වර්ණ රූපය කියලා ස්වභාව සත්‍යයක්. ඒකට කියන්නේ වර්ණ රූපය. ඒකට බාහිර ලෝකයේ තියෙන සත්‍යයක් අපි කැමතුණත් නැතත් මේ ආලෝකයේ තියෙනම ඕගොල්ලන්ගේ ඇහි තියෙන ප්‍රසාද රූපයට චක්කු ප්‍රසාද රූපයට ඇදී පවතිනවා. හැබැයි ಜಾති අන්ධ කෙනෙකුට ඇහැ තිබ්බට ප්‍රසාද රූපේ නැති නිසා බාහිර ලෝකයෙන් වර්ණ රූපය ඇදී පවතිලා චක්කු විඥාන සකස් වෙන්නේ නැහැ. එහෙනම් අපේ ඇහැ තියෙනවා ඒක ස්වභාව ධර්මයක්. එහේ ප්‍රසාද රූපය කියලා එකක් තියෙනවා. ඒක කියන්නේ චක්කු ප්‍රසාද රූපය. ඒ ප්‍රසාද රූපයට අර බාහිර ලෝකයෙන් එනා වූ වර්ණ රූපය ඇදී පවතින. එතකොට දැන් ඇහත් රූපයක්, ප්‍රසාද රූපයක්, රූපයක්, බාහිරින් එන්නේ රූපයක්. ඒතකොට රූප දෙකක් එකතු කරලා හට ගන්නා ශක්තියක්. ඒකට කියනවා විඥාන ශක්තිය කියන්නේ චක්කු විඥාන ශක්තිය. ඔන්න විඥාන ශක්තිය හරසනවා. විඥාන ශක්තිය හරසනාම ඒකත් හටගත්ත දෙයක්නේ. විඥාන ශක්තිය හරසනකොට නාම ධර්ම පහ හරසෙන්න ඕනේ. මොනවාද නාම ධර්ම පහ? පස්ස වේදනා සංඥා චේතනා වංචයන් සිතුවිලි පහ ඒ සිතුවිලි පහේ ක්‍රියාකාරී තමයි සිත ඒවත් බලන සිත. එහෙනම් හැම දෙයක්ම අසත් අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි, ප්‍රසාද රූපයත් අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි, ප්‍රසාද රූපයට ඇදී පවතින වර්ණ රූපයත් අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි, චක්කු විඥානයත් අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි, නාම ධර්ම පහත් අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි. ඒ නාම ධර්ම පහේ ක්‍රියාකාරීත්වය සිත ඒවත් පංච උපාදානස්කන්ධය, රූපස්කන්ධය, වේදනාස්කන්ධය සංඥා ස්කන්ධය, සංකාර ස්කන්ධය, විඤ්ඤාණ ස්කන්ධය, පංච උපාදාන ස්කන්ධයම අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි. එහෙනම් දැන් අපි මොකද කරන්න ඕන? ඔය ඉන්ද්‍රිය භාවනා කියන්නේ ඒකයි හැම ආයතනයක්ම වෙන වෙනම අසත්, කනත්, නාසයත්, දිවත්, කයත්, මනත් ආයතන හැම වෙන වෙනම ඉන්ද්‍රිය භාවනාවක් වශයෙන් ඒ අනිත්‍ය දුක්ඛ අනාත්ම වලට අපි සක්කාය දිට්ඨිය නැති කරගෙන සම්මා දිට්ඨිය ඇති කරගන්න පුළුවන් වෙනවා. සත්‍ය පුද්ගලයෙක් මමෙක් නැති බව එතනදී තහවුරු වෙනවා. එතකොට ඒ සිත තුළ වැයකලන සමාධිය තියෙනවා. ඒ සමාධියට කියනවා විදර්ශනා සමාධිය. විසංකාර ගතං චිත්තං ධර්මානං කයමද්දක. ඒ නිසා එක මොහොතක් මෙන්න මේ අනිත්‍යානු දර්ශනය තුළ ජීවත් වෙනවා නම් එයාගේ ජීවිතය තමයි ශ්‍රේෂ්ඨ කියලා බුදුහාමුදුරෝ දේශනා කළා. යෝ වේ වස්ස සතං ජීවේ අපස්සං උද්‍යාවියං ඒකාහං ජීවිතං සේයෝ පස්සතු උද්‍යාවියං කිවේ උදේ වයි කියන පින්වත් අනිච්ඡාන දර්ශනය ඒ අනිත්‍යාන දර්ශනය අවබෝධ කර ගැනීම සඳහා මේ සද්ධර්ම දේශනාව මහෝපකාරී වේවා කියන ආශිංසනයෙන් මේ දේශනාව අවසන් කරන ඔබ හැමත සම්බුදු සරණයි සදනම් පීඨයි සංගරකවරණයි. ඒ දායකත්වයේ දුන්නා වූ හැමදෙනා නමින් මේ පරිලෝකියා වූ සියලුම වංශ પરම්පරානුගත සියලුම ඥාතීරෝ මේ පින් අනුගමිත්වා ඒ හැමදෙනා ප්‍රාර්ථනීය බෝධිකින් නිවන් සුවෙන් සූපත් වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න හොඳයි. අපි හැම දිනාටත් මේ කුසල සත්‍ය ඒකාකාරී පීඨයෙන් මේ ලෝක වශයෙන් පැමිණ ඇත්තා වූ අපල උපද්දර භූරිභූත වේවා කරන කියන රහී ආරක්ෂා කටයුතු වඩ වඩා ජීවන් පමේවා යහපත් සිතින් ප්‍රතිම සමුද්ධිමත් භාවයපත් වේවා හැම දිනාටත් මේ කුසල ශක්තිය ඒකාකාර ප්‍රීතියෙන් ජාතිය ජරාවක් ව්‍යාධියක් මරණයක් නැති සදාකාලික සැපැති උතුම් වූ නිවන් සෙන් සුවපත් පිළිවෙත මේ කුසල ශක්තිය පාරමිතා වේවා කියලා සාදු කියලා පින්නන මොදන් වෙන්න හොඳයි. ආකාශට්ඨාච බුම්මට්ඨා නීවානාගාමයිනිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චරණක්ඛන්තු ලෝක ශාසනං චරණක්ඛන්තු දේශනං චරණක්ඛන්තු පංසදා ධර්ම ශ්‍රවණ සංසීලන දිනාතුම යාපතක් වේවා දේවතුනි ඔබ සවන් දුන් එම ධර්මානුශාසනාව පෙරතුයේ වතුරුගම කන්නිමහර වේළුවනාරාම වාසී සම්බුදුපාද පද්මානුගත ආර්ය සමාජයේ ලේකකාධිකාරී පූජ්‍යපාද ගම්පහ සිරිසීවිලි ස්වාමීන් වහන්සේ අපේ ස්වාමීන් වහන්සේ ඉටු කරන ශාසනික සේවාවන්ට තව තවත් ශක්තිය ධෛර්යය සහ නිදුක් නිරෝගී සුව චිරජීවනයේ ප්‍රාර්ථනා කරමු ඔබට පෙරවන් සරණයි